පටිච්ච සමුප්පාදය කියන්නේ හේතුඵල ධර්ම සම්බන්ධව සර්වඥාන් වහන්සේ ලෝකෙට ඉදිරිපත් කරපු ඒ ධර්ම කොටස. මේ ධර්ම කොටස සාමාන්‍ය අනිකුත් ආගම් වල ගන්නවන ධර්ම වගේ ඉගෙන ගන්න පුළුවන්. නමුත් මේ ධර්මයේ තියෙන විශේෂයක් ඒ මොකද්ද මේ ධර්මයේ ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න පුද්ගල පරිණාමයටපත් වෙනවා. අනිත් ධර්ම ඉගෙන ගන්න කලින් ඉගෙන ගන්නතර පස්සේ ඒක කියලා ඉතුරු මේ ධර්ම ඉගෙන ගන්නකොට ඒකේ අනිවාර්යයෙන්ම වෙනස් කෙනෙක් වඩපත් වෙනවා නැත්නම් ශීඝ්‍ර පරිණාමයකට ලක් වෙනවා වෙන විදිහකට තවත් ඒක කියනවා නම් මේ ධර්මයේ ආනකොට කෙනෙක්ගේ රුචි අරුචිකම් වල පෞෂත්වයේ වෙනසක් වෙලා නැත්නම් ඒ කියන්නේ මේ ධර්මයේ තේරුම් ගන්න බැහැ යම් ආකාරයකට මේ ධර්මයේ තේරෙනවා නම් වැටෙනවා නම් ඒකට ජීවන වෙනවා නම් අනිවාර්යයෙන් මේක පිළිගන්න මෙතෙක් පැවතිච්චයේ රුචි අරුචිකා මනාපමනාපක පෞෂත්වයේ සෑහෙන වෙනසක් සිදු වෙනවා. එනිසා මේක විප්ලවකාරී ධර්මයක්. මේක අනිවාර්යයෙන්ම අපේ ජීවිතයේ තියෙන මූලික චරිත ලක්ෂණ නැවත නැවත සලකා බලලා ඒක අඩු පීඩාකාරී අඩු දුක් දෙන ස්වરૂපේ නැවත සකස් කරනවා. ඒ නිසා සර්වඥයන් වහන්සේ පවා මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරු බව ශ්‍රී මුක දේශනාව වශයෙන් දේශනා කරන බව අපි ඊයේ දේශනාවේ මතක් කරගත්තා. ඒකට හේතු වුණේ ඔය සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරපු ඒ දැනන ආනන්ද ස්වාමීන් වහන්සේලා වචනාසුර ප්‍රස්ථාන කරගෙන ඉන්න වෙලාවක උන්වහන්සේ මුදුනට විහාරයෙන් භාවනා කරගෙන ඉන්න වෙලාවේ උන්වහන්සේට මේ සර්වඥාසී කාම ගෞරවයෙන් යුක්තව ගැඹුරකින් යුක්තව දේශනා කරන්නේ සතිපට්ඨාන හිතේ වඩාට යුතුය. ඒ හිතේ වඩාට හිතෙනකොට අර හිතේ පැවතිච්ච උන්වහන්සේ ආර්ය ශ්‍රාවකෙක් ඒ වෙලාවේ භාවනා හොඳට තේරුණා සිද්ධි වුණා යාද වුණා ඒක හොඳට හිත කී කරුණා පිළිසිදු වුණා පෙරදක්ට කැටුණා අන්න ඒ වෙලාවේ දුනාසේට මේ අවිද්‍යාව නිසා යම් ආකාරයකට මේ සංස්කාර කියන ඊගා කුරුකට යාවේ නැහැ මේ සංස්කාර නිසා ඊගා කියන මේ විඥානය පහළ වෙන්නේ ආදී වශයෙන් නිකන් රේඛීය ක්‍රමයකට අපි ලක්කන්න යනවා මේ එක එක එක එක එක එක වැටෙන ආකාරකෝ කියනවා ඒකට අපි දැන් කියන්නේ ඒකත්තනයි කියලා ඒකත්තනයි කියලා කියන්නේ අවිද්‍යාව නිසා සංස්කාර පහළ වෙනවා කියන්නේ ඔබ වචන තමයි ඉගෙන ගන්න නමුත් මේ මූලාරම්භයේදී කියනවා අවිද්‍යාව නිසා සංස්කාර පහළ වෙනවා සංස්කාර නිසා විඥාන පහළ වෙනවා විඥානිකා නාම රූප පහළ වෙනවා කියලා අපි දන්න ওই ද්වාදසාකාරී සිටිනවා. ීමස්මින් සති ඉදම් හෝති මේ ඇති කල්ලි මේ වන්නේ අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර ඇතිවන්නේ යම් ආකාරයේ සංස්කාර ඇත්තේන ඒ අනුව විඥානේ පහළවන්නේ ආදිවාසී මේ ඇති කල්ලි මේ වන්නේ ඒ වගේම යම් වෙලාවක් අපි ඒ නොදැනීම මෝහය අවිද්‍යාව කියන එක නැත්තම් ඒ වෙන්නේ හිතක කවදාක සංස්කාර පහළ වෙන්නේ නැහැ. ඊමස්මින් අසති ඉදම් නොහෝති. අවිද්‍යාව නැතිකම සංස්කරණයක් සංස්කාර පහළ වීමක් නැහැ. සංස්කාර නැතිකම විඥානයක් නැහැ. ආදිවාසී මේ ඇතිකම මේ නැති ඇතිවන්නේ මේ නැතිකම මේ නැතිවන්නේ මේ නිරෝධ වරකන්නේ මේ නිරෝධ වන්නේ කියලා මේ එකින් එකට එකින් එකට යන මොන සරල වේකීය ක්‍රමයකට වැඩ. ඒ වගේම උන්වහන්සේ මේ ඒකත්වය වශයෙන් එකින් එකට යන ක්‍රමයට අමතරව උන්වහන්සේට හොඳට තේරෙනවා කවදාකවත් අවිද්‍යාව තනි කර සංස්කාර පහල කරන්න බෑ. එකක් නිසා එකක් පහේ පහළ වීම අපේ ශාසනය අපි බාර ගන්නෑ. එකක් නිසා බොහෝ දෙයක් පහළ වීම අපි බාර ගන්නෙත් නෑ. බොහෝ දෙයක් නිසා එකක් පහළ වීම බාර ගන්නෙත් නෑ. මේ ධාතනේ සර්වඥාගේ බාර ගන්නේ බොහෝ දේවල් නිසා බොහෝ දේවල් පහළ වීම පමණයි. ඒකට කියනවා නානත්තමයි කියලා. අර සායිකී ක්‍රමයට බදාම ප්‍රකට අවිද්‍යාව නිසා නැත්නම් අවිද්‍යාව සහිත කණ්ඩායමක් කියනවා. ඒ කණ්ඩායමේ ලොක් මොනිටර් අවිද්‍යාව. ඉවෙන් සංකණ්ඩායමේ සංස්කාර ප්‍රධාන කිච කණ්ඩායමක් බවට පත් වෙන්න පුළුවන්. ඒක තමයි අවිද්‍යාවට සංකාර කියලා කියන්නේ මොකද අවිද්‍යාව තනි ක්‍රමයෙන් වැඩි කරනවා නෙවෙයි. කරන්න බෑ එහෙම දෙයක් ලෝකේ නෑ. ඒ වගේම මේ අවිද්‍යාව කණ්ඩායමක් එකතු වෙලා තනි කර එකක් වශයෙන් සංස්කාර බහල කරනවා නෙවෙයි. සංස්කාර සහිතව අනිකුත් චෛතසිකයන් සියරම පහළ වෙනවා. ඒ කණ්ඩායමේ නායකයා සංස්කාර වෙන්නේ කියලා. ඒක නිසා නානත්ත නායකයා බෝධේව නිසා බෝධේව පහළ වීම ආනන්ද ස්වාමීන් වහන්සේට එකක් නිසා එකක් පහල වෙනවා කියන පොදරුවන් කියලා දෙනවා වගේ මොන්ඩිසෝරි වන්ති කියලා දෙනවා වගේ එකින් එක සම්බන්ධතාවය. ඊකාට තියෙනවා මේ සමූහයක් නිසා සමූහය පහල වෙන්නේ. නමුත් මේ සමූහය ඔක්කොම කියලා දීලා ඊගා සමූහය කියලා දෙනකොට සරලව තේරුම් ගන්න දෙනකොට පටලවෙන නිසා ඒකේ සාසනය කියනවා ඒකක් තමයි කරන්නේ. ඒකට ඒකට සමානයි. නමුත් ඇත්ත සිද්ධ වෙන්න නම් නානත්තමයි කරන්නේ. බොහෝ දේවල් නිසා බොහෝ පාර වෙනවා. ඒ වගේම තමයි මෙතනදී අපි ගැඹුරු තමයි නමුත් අපි තේරුම් ගන්න ඕනේ කවදාහකවත් අවිද්‍යාව මම දැන් උත්සාහ කළා කල්පනා කරලා සංස්කාර පහල කරන්න ඕනේ කියලා ව්‍යාපාරයක් තියෙනවා. සංස්කාර වලට ගායක් නෑ අවිද්‍යාවට ගායක් නෑ සංස්කාර පහල කරන්නේ ඒක පහල වීම ඉබේ සිද්ධ වෙන දෙයක්. ව්‍යාපාරිකයක් නැහැ. ඒක නිසා මේක වැරදි කාර්යයක් නම් අවිද්‍යාව සංස්කාර වීම වැරද්දක් නම් ඒ සංස්කාරයක් පිළිබඳ උඹයි ඔබ තමයි කල්පනා කරන්නේ ඔබ තමයි ඒක සැලසුම් කරන්නේ ඔබ තමයි ඒක ව්‍යාපාර කරන්නේ කියලා. අපිට අවිද්‍යාව ගනුවක් කරන්න බෑ. අවිද්‍යාවෙන් සිද්ධ වෙන දෙයක් නිසා කාර්යය කරන දෙයක් නෙවෙයි. ඒකට කියනවා අව්‍යාපාර ණය. ව්‍යාපාරකින් තොරව ඉබේ සිදුවෙන දෙයක්. මේ පිළිවිද කියන මේ ධර්ම කතා වල ආත්මීය ගතියක් නෑ අනාත්ම ගතියක් තියෙනවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේට මේ අවිද්‍යාව සහිත සමෝහය සංස්කාර සහිත සමෝහය ඇති කරනවා කියන එක අනිපතරත සංස්කාර සහිත සමෝහය නැවත අවිද්‍යාව ප්‍රදාහ කරගත් සමෝහයක් වඩපත් වෙන්න පුළුවන්. මේක මේම වෙයි යුතුයි මේකෙන් පස්සේ මේකමයි වෙන්නේ කියන පූර්වකම කරගන්න බෑ පේන කියනවා ඒක කියනවා ඒ ධර්මතාවය කියලා ලෝකේ ධර්මතාවයක් තියෙනවා ඒ ධර්මතා අනුව වෙලාවක බාහිර වෙන්න පුළුවන් වෙලාවක පහක් වෙලා ඒක නිසා මේ වැටහිච්ච ක්‍රම අද කාලේ ආචාර්යවරු කොටස් හතරකට බෙදෙනවා පරිසම්පාදයේ තියෙනකොට නැත්නම් කෙනෙකුට තීරුම් ගස්සනකොට එහෙම නැත්නම් තමන් නොවැටහිච්ච පටිච්චසමුප්පාදය තීරුම් ගන්න හදනකොට ඒකම හතරම මූල ධර්ම වශයෙන් කියලා දෙන්න පුළුවන්. ඒකත් තමයි කියන්නේ එකින් එකට එකින් එකට බොහෝම ලේසි අපි හිතාගෙන සරල කරනවා. නමුත් එහෙම නෙවෙයි පූර්ණ කටයුත්ත. ඒකට නාමත්ත ක්‍රමයකට කියනවා. අව්‍යාපාර ණය කියලා කිසිම කෙනෙක් කිසිම දෙයක් කරන්න සලසුම් කරනවා නෙවෙයි ව්‍යාපාර කරනවා නෙවෙයි, පතනවා නෙවෙයි, ප්‍රාර්ථනා කරනවා නෙවෙයි. ඒ අවිද්‍යාවයි සංස්කෘතියේ නාම ධර්ම විශේෂම චේතන. චෛතසික සමූහයට ඉඳපුගම සංස්කාර චෛතසික සමූහයක් වඩපත් වෙනවා. ඒක මේ සැලසුම් කළා කරනකොට මේ අව්‍යාපාරෙ ඉබේම සිදුවෙන දෙයක්. ඒ වන් ධම්මදානයි කියන්නේ කොහොමද අනිත් පැත්තට. අන්නෝයි කියන කර්ම මාතර අපි හොඳට මතක තියාගන්න ඕනේ. මේක කවුරු චෝදනා කරන මේක ගැඹුරුයි ගැඹුරුම තමයි ඒකයි මම කලින්ම මාත්‍රකාරගත පාඨය සඳහන් කරන්නේ ගම්බීරෝචාරණ ආනන්ද පටිච්චසමුප්පාදෝ ගම්බීරව භාසෝ ආනන්දේ පරිචාරයේ පරිසම්පදේ ගැඹුරුමයි ඒක ගැඹුරු පෙනුමකුත් තියෙනවා ඒකට හේතුව මොකද මේ පටිච්චසමුප්පාදයේ කියන දියසුලියට අහුවෙච්ච මිනිස්සයා කවදාක පරද කොනතු හිතපු තාලේ නතර කරන්නේ අම්බරවලා ගන්නවා දිරවලා නැහැ පරිණාමයටපත් කරනවා ඉතින් ඒ නිසා කවුරුහරි කැමතිනම් ඒ පරිණාමයටපත් නොවි පරණ වික්‍රමවල රැකගෙන අරසාරෝ නිඳ හොඳම ක්‍රමය තමයි මේවා නොයිගෙන ඉගෙන නොගෙලින් එක මොකද මේක ඇඟ විදින වැඩ කරනකොට ඒකට අදාළ ඒ මූල ධර්මයක් ඕනේ තමන් කල්පනා ශක්තියක් ඕනේ භාවනා කරලා බලන්නත් ඕනේ භාවනා කරලා බලුවට පස්සේ අර මූල ධර්ම එහෙමමයි කියලා සාක්ෂාත් වෙනවනම් ධර්මාතික වැටහෙනවනම් අනිවාර්යයෙන්ම අර පරමනුසයන් නිතුයි ඉතින් වෙනස් කෙනෙක් ඉතින් පරිණාමයට පත්වෙච්ච කෙනෙක් තමයි ඉතුරු කරන්නේ ඒ නිසා මේ ධර්මයේ සර්වඥාසේ විසින් ස්වාකරණාලක බොහෝ විප්ලවකාරී සෙල්ලක්කාරී අභියෝගශීලී එහෙම නැත්නම් ඒ ඕන දෙයක් කැප කරලා කොහොම හෝ ධර්මයේ තේරුම් ගන්න ඕනේ කියන කෙනෙකුට පමණ රස වෙන අනිත් කෙනෙකුට බීතිය ගන්න ගැඹුරක් වටහෙන ගන්න. නමුත් අපි අපි උත්සාහ කරනවා හිතා ගන්නවා අපි මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ උපරිම ප්‍රයෝජන ගන්න අපි අනිකුත් කාරණා කරන මේවල් අතරමැද හෝ මෙහි යත්තාවෝ මේ ඒකත්තනයි කරන්නේ. අවිද්‍යාව සංස්කාරය කියන්නේ සංස්කාරන්තා විඥාන භාවයේ නැති. ඒක ලේසි ක්‍රමේ නමුත් මේක මෙහෙම වෙන්නේ නැහැ. වෙන්නේ කොහොමද? අවිද්‍යාව සහිත චෛතසික සමූහයක්. ඒත් අවිද්‍යාව ප්‍රධාන ප්‍රකට පන්තිය ස්වල්ප වේලාවකින් වෙන මොනිටර් කෙනෙක්පත් කරගන්නවා. ඒ පන්තියෙම ඒ මොනිටර් ඒ පන්තියේ මොනිටර් වෙන්නේ සංස්කාර. ඒකකොට කියනවා අවිද්‍යාව සංස්කාර බවට පත් වෙනවා කියලා. එකම පන්තිය නමුත් නායකත්වයේ වෙනස් වීමක් සිදු වෙනවා. වෙනස් වෙච්ච ගමන් ප්‍රතිපත්තිවල වෙනසක් දිශාව වෙනසක් ප්‍රකරණ වෙනසක් කියන්නේ. ඊට පස්සේ ඊට කොහොම මේ සංස්කාර ප්‍රතිමෝචන කරගත්ත වාක්‍ය ඊගොම විඥානය මොන්ජල් කරගන්න. එකම ගන්නයි තමයි නායකත්ව වෙනසක්. ඒකකොට එකින් එකට වෙනස් වෙන්නේ සාමූහයක් විසින් සමූහයක් ඇති කරගන්න. ඒක නායකත්ව තමයි. ඒකට අවියාපාමනය ගන්නකොට තේරුම් ගන්න ඕනේ අවිද්‍යාවට පස්සේ අනිවාර්යම සංස්කාර පහළ වෙනවා කියන එකක් කරලා තියෙනවා. ඒ වගේම අවිද්‍යාව පහළමඩ පස්සේ මොකද සංස්කාර පහළ කරන්න ඕනේ කියලා අවිද්‍යාවට වගකීම් බාරකුත් නැහැ. අවිද්‍යාව කියන ගායකුත් නැහැ. එහෙම ඉන්නකොට මේ වෙන ඒක නිකන් ඒක මේ මේ දීකිරි කියලා මොහොන් දැම්මට පස්සේ ඒක මීකිරි බාරපත් වෙනවා. නිකන් කිරි මීකිරි බාරපත් වෙනවා. ඊට පස්සේ තවත් එක්කෝ ටික චීස් බාරපත් වෙනවා. ඊට පස්සේ ඒක බටර් බාරපත් කරගන්න පුළුවන්. නමුත් එහෙම දීකිතිය වල සාමාන්‍ය කිරේ අයිතිවාසිකමක් හෝ අවශ්‍යතාවයක් නැහැ යන්නේ නීතිලි වෙන්න ඕනේ කියලා. කැටි ගහින්න ඕනේ කියලා දායක් නැහැ. කැටි ගහින්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඒක චීස් වෙන බවට පිටේ විතර බලපත් වෙන බවට මූලික හැකියාවක් වෙන්න පුළුවන් නේද? ඒ කියන අව්‍යාපාරමය ඒක තේරුම් ගන්න දවසේ පුදුම සාන්තියක් හිතට එනවා. මොකද සාන්තිය අපේ අතින් අපිට වැරද්දක් වෙනවා කියලා. සතෙක් මැරෙනවා, හොරකමක් සිද්ධ වෙනවා, කාමීවදොල හැසිරීමක් වෙනවා, ගුරු කියලා හිස්සතර බලපෑම කිවක් වෙනවා. ඒකෝතර මේ අව්‍යාපාරණය දන්නේ නැත්නම් අපි කියන්නේ මේ වෙච්ච වැරද්දට මම වග කියන්න ඕන කියලා ඇත්තටම වග කියන්නේ වෙන කර්මානුකූලව යමක් සිද්ධ නමුත් ඒ විතරයි විතරයි පශ්චාත්තාපේ අසත්පුරුෂයාට වැඩි සත්පුරුෂයාට ආවා චතුර්ථ ධර්ම මේ කෙලෙස් කඳ තිබුණොත් ඒක අනිවාර්යයෙන්ම අකුසල කර්ම කරනවා. මේක නැත්තම් වෙන එකක් කියලා. නමුත් මම කියන වාසිය වෙනකට වැඩිය මම කරපු අකුසලෙ දැන් විවෘතයි දාන්නමයි කියන ටික බලල වැරදෙන කරලා දාන්න නිසා හිත බොහොම සංවේදී බලනවා හොඳටම සංවේදී වෙච්ච දවසේ තේරෙනවා මේක මම කරා නෙවෙයි මට වුණා. කරන්නේ නැහැ කියන්නේ මොකක්ද? කරනවා කියනවා. නමුත් මෙවැනි පිළිසක එහෙම කරන කොමනාවක් නැහැ. මෙන්න පිළිසක වුණත් ඒකන පශ්චාත්තාප නැත්තෝ මේ අව්‍යාපාරයි කියලා. මෙන්න මේ මූලික සාධකෙක් කියනවා යම් දේවල් බවට පත් බව ලෝක ස්වභාවය. මට පුළුවන් මේක මාතුළු නිරීක්ෂණය කරන්න. නමුත් අනිවාර්යෙන්ම මම පශ්චාත්තාප වෙන්නේ නැහැ. පශ්චාත්තාප වුණා කියලා වෙන ලාභයක් නැහැ අපාඩුවක් විතරයි. අකුසල් වැඩේ රැකිතේ. ඒ නිසා ඒක සතිමත් වෙනවා හැර පශ්චාත්තාප වීමට නැත්නම් පශ්චාත්තාප නොවීමට ලොකු රුකුලක් ලැබෙනවා මේ අව්‍යාපාරණය කියනවා. ඊට පස්සේ තියෙනවා ඒවන් ධර්මතාවය කියන එකක් තියෙනවා. මොකක්ද? අපි දැන් හිතනවා සාමාන්‍ය සීල අරසගන්න ඉස්සරහ එතන සීල සමාධිය වගේ ඉස්සර අපි අපි ඉඳලා කියනවා ඒක තමයි පොහසත්කම කියලා හිතලා ඒකයි මනුස්සත්වයේ ඉහළම සැපත කියලා හිතලා ඇහැට රූප බලන්නට කනට ශබ්දාන්ත නාසයට ගන්ධ විඳින්නට කයට මිදි මිහිරි රස විඳින්නට දිවට කයට සුඛෝභෝගී ඥාන වාහන අනුතුමෙට ලබන්න අපි එකම ව්‍යාපාරණය කියන්නේ නැත්නම් හිතට විවිධ දේවල් අපේ රුචි මනාප දේවල් හිතට වටවනවා මම තමයි සීලයේ පිළිපැදලා හිතුවා සතිපට්ඨානය අහලා එහෙම නැත්නම් මේ පටිච්චසමුප්පාදයල සීල පිහිටිය. පිහිටියට පස්සේ අපි උත්සාහ කරනවා අර වගේ නොහොබිනා රූප නොබලයි. නොගැලපෙන ශබ්ද නාහයි. නොගැලපෙන ගන්ධ නොබලයි. නරකට කොළඹ පස්ස නොලවන්ට. මේ වගේම පහස නොලවන්ට නරක දේවල් නොහිතන්න හිතන්නේ. ඉතින් අපි හිතනවා අනිවාර්යයෙන්ම අපි අනිස්ථාන පූර්වක සිල් රැක්කොත් මේවා මෙහෙම කීකරු වෙයි. මේවා මෙහෙම මේකල් කරන්න පුළුවන් කියලා. නමුත් හොඳ සතුටක් උනාට පස්සේ තේරෙනවා අපි සීලේ පිළිපියාට පස්සේ මේවා තිබුණාට වැඩි අවිශ්වෙන්නක් ඉඳී. ඒක උපමාවකට වෙන්නේ කලී කුළුමීම ඉන්න තාක්කල් ඒකයි කිසිම ගායක් නැහැ කුළුමීම තමයි. නමුත් සීක්‍ර කරන්න ගත්තොත් ශිෂ්ටාචාර කරන්න කියන ගමට ගෙනාපු ගමන පුදුමාකාර බලදම්කම් ඒක තමයි නැති සීලයක් අපි අනුලා දීපු ගමන අපි හිතනවා අපි කී කරුවේ කියලා අපි හිතනවා අපි එන්නේ ශිෂ්ටාචාරය කියලා අපි හිතනවා එන්නේ සීතලද කියලා ඇත්තට වෙනවා නම් වහාම වෙන්නේ මොකද අර ඉදරම් තිබුණට පිටපත කිඹුට වෙලාවේදී අපිට කිට්ටුපපාතන එක කියාගන්න කල්යාණ මිත්‍යෙක් නොහිටියෝ. බුදුබණේ මෙහෙම එකක් කියලා කියන එක මුදල්වත් අපි ලොකු සැකයකට නිශ්චිත භාවයකට මොහොතේ සිද්ධ වෙනවා. මේ සිල්වත් දෙවියන් මාත තිබුණට වැඩි මාර බලවේග වෙලා තියෙනවා. තිබුණට වැඩි කේක් යන පටන් ගන්නවා තියෙනවා. රාගය ඇසෙන පටන් ගන්නවා තියෙනවා. ද්වේෂය ඇසෙන පටන් ගන්නවා තියෙනවා. මෝහය නිතිමතක වැඩිලා තියෙනවා කියලා තමන්ට හිතා ගන්න බැරි ධර්මතාවයක් තියෙනවා. ඒ මොකද මේ ඒවන් ධර්මතාවය කියන්නේ තේරුම් ගන්න නැහැ. අපි හිතන්නේ සිල් දක්කොත් කීකර වෙන්න. සිල් දකින කියලා සීතල වෙන්න. සිල් දකින කියලා ශිෂ්ටාචාර වෙන්න ඕන කියන එක තමයි දීර්ඝ කාලීන වෙන්නේ. නමුත් කෙටි කාලීන එකේ වෙනස් පරිමතු. මේක මේක වැඩි සිද්ධ වෙනවා සමාධිය කියලා පස්සේ. සමාධිය කියලා මේක දවසක හොඳ සමාධියක් කරලා. අපි හරි ධාතු කියලා අනේ සීලෙක පිළිතලා සමාධි භාවනා කරලා හරි ගියා. මට නිවන ආදී පිළිවිතක් සහිත අරමුණේ මේක වැඩගෙන තියෙන කටයුත්තක් වගේ අපි අනිදාස වාඩිලා ඉති කල්පනා කරනවා සමාධි ගන්න. කවදාකවත් ලැබෙන්නේ. අරකට අහස කරන තාක් කවදාකවත් ලැබෙන්නේ. ඉති විලාහේ පශ්චාත්තාපය දෙනවා මේ බොහෝම ජයත විඳ කරගන්න පුළුවන් එක. ඒකටම සාක්ෂාත් කරගත්තේ කද නැතුනේ. ඉතින් අර මූල වටන් 1 2 3 4 කමිට නැතුව අර සමාධියට ආදරේ සමාධියට කැදර වෙලා සමාධිය වල බල කියලා භාවනා කරගත්තොත් දැන් නැතුව කියලා කියනවා. අන්නේම ධර්මතා ණය න්‍යාය ධර්ම වාශයක් නෙකතියි. මේක මේකේදී ටිකක් මේ පාර දිගින් ඉදිරියට යනවා භාවනා කරන උගෝදෙනික අදහසක් තියෙනවා අපිට මේ දූ දරුවන් ප්‍රශ්නයක් බුදල් ප්‍රශ්න නෑදෑ ප්‍රශ්න නිසා අපිට පූර්ණ කාර්යයකට යොදා ගන්න බෑ. ඉතින් අපිට කවදා හෝ මේ සියලු නෑ නෑ පරිවර්තේ ඥාති පරිවර්තය පංවා ඥාති පරිවර්තම් පහය මහත්මා ඥාති පරිවර්තම් පහය අපිට මේ සුළු හෝ වේවා නෑ පරිවර්තය මහත් වූ වේවා නෑ පරිවර්තය අප්පංවා භෝගකන්දම් පහය මහත්මා භෝගකන්දම් තියෙන මේ භාවෝග සම්පatti ටිකක් හෝ ඒවා එකක් පැහැරලා එහෙම නැත්නම් භාවෝග සම්පatti ගොඩක් හෝ ඒවා එකක් පැහැරලා අනී අපිට කවදද පූර්ණ කාර්ය භාවනා කරක් ලැබෙන්නේ කියලා ලොකු ආශාවක් තියෙනවා ඒක සමහර චිත්ත රූපම වාගිනවා ගියට හැරගෙන අරණියට වෙලා එහෙම නැත්නම් පැවිදි වෙලා එහෙම නැත්නම් අනගාරික වෙලා හිතියොත් මොන්න තරම් අපිට භාවනාවේ දිනුවක් ලබා ගන්න පුළුවන්ද කියලා ඒක ඕනම ගියේ විදිනවා මොකද මම ගිහින් ඉන්න කාලේ මම බොහොම එහෙම හිතුවා මේ කියන කාලේ මම ඒක විවාහ වෙලා කියලා හැබැයි මහා භෝග කන්දයක් මතුවෙන්නට පුළුවන් හැබැයි මම කීන ටික කීන අතරේ කොටේ තියෙන නෑ බෑ කියලා කියන්නේ මහා නෑ බෑ කියන්නේ නෑ බෑ දෙක විතරයි ඔය වස්තුව පියෙන් බිල්ල ගන්නවා වගේ මහා කරදරයක් ඔබ කියන කමකට නිඳ නොවන එක විතරයි එකම කියලා. නැවතත් ඔය කන්නේ පන්සලට ලොකු ස්වාමීන් වහන්සේ වඩන්න වෙලාවේ. උන්වහන්සේ හිතගෙන ඉන්න බැරි නිසා ඒ අපේ හිතේ සබතුමා පන්සලට ගිහින් දුර ගිහින් පුතුවක් කුස්සනවා. ලොකු සංස්කාරයේ මාගේ පුතුල් වාඩි වෙන්න හොඳ නැහැ. ඒක නිසා ඒක හොඳ නැහැ මාත්‍යෝ කියලා. ඒක නෑ ස්වාමීන් වහන්සේ ආසනියකට කරගෙන වැඩ වේකක් කුදියා. ඒ නිසා සමාහ වෙනවා. මට පින්කම් සුරාට ඉන්න මේ මම කල්පනා කෙරේ ස්වාමීන් වහන්සේ මම යනකම් එනකම් කොට උස්සන එනකම් මේ සාක්කුවේ දාගෙන සල්ලි වල සලසල සලකලා ගන්න හිතෙනවා මට එන්න බැරි ගන්න ගාමිනාට මේක හෙල්ලෙන්න පටන් ගත්තා ලොකු සංස්කෘතික සාක්කුව තියාගන්නා කිව්ව මාත්‍රි සාක්කුව නිකාත ගන්න නිසා සාක්කුවට කපුණු ගෑවිලා නේ ඉති ඊට සල්ලි තියෙන කොතන කුණු තමයි කඩේ නඩ ගන්න ගන්න මුදල් ඉති ඔය දෙක අතහැරියාට පස්සේ ලොකු සාන්තියක් බලාපොරොත්තු වෙනවා. ඇත්තටම පැවිදි ජීවිතයේ ලොකු සතුටක් තියෙනවා. නමුත් ඊට පස්සේ ඔය කියන සීල සමාධි ප්‍රඥා වැඩ පිළිවෙල අපි හිතමනාපට සිදු නොවෙනකොට ගිහි කාලේ තිබුණටත් වැඩි කාලයක් ගිහි කාලේ තිබුණට වැඩි කේන්දරයක් පටන් දී කල තිරුවක් ඇති දෙවිවකට මොහොතක් මතුවලා ඉන්න පටන් ගන්නවා. මහත්තුමාකාර පාළුවතියට අසමතියටපත් වෙනවා. ඒවලු පැවිදි කෙනෙක් විශාල බලාපොරොත්තු ඇති එක දවසෙන් දෙකෙන් අර හාව පැනගෙන යනවා දෙපින්මින් ගිහිල්ලා අපිට ඒ ධ්‍යාන මාර්ග පරිඥාන වහවහ ලැබෙයි. කිසිම කෙනෙකුට ඒ තරම් හිතුවේ ඉක්මනට ලැබෙන්නේ නැහැ. මොකද ධර්ම කැඩුනේ. ඒකට අපිට යෙදෙන්න වෙන්නේ බොහොම හිමීට ඉබ්බගේ ගමන යන්න. ඉතින් ඒක නිදිමත. අනිවාර්යයෙන් ලකෝ බලාපොරොත්තු වෙන හරියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මා අසකරණයකට. විශාල කටවීමක් කරලා මොකද උනේ කියලා. මේක මම දකින කාලෙට අධ්‍යක්ෂකයන් හැටියට පැවිද්දෝ පිළිපක්ෂය මේ ප්‍රශ්නේ උත්තර දෙන්නට වගේ බුද්ධ විද්‍යාවම පිළිමයට බෙදා හදා ගන්න පත්වෙයි. ස්ත්‍රී පක්ෂය ගැලවීමට පස්සේ මේක ඉතාම දුකයි. මොකද ඇත්ත දුකම කඩකරගෙන ඉන්නවා මේ පුරුණ කාලීනව පැවිද්දක් හෝ භාවනා ජීවිත ගත කරන්නේ. නමුත් ගියාට පස්සේ බුදුමාහාර පක්ෂයක් මතේ බලන්න. මතුනාට පස්සේ හරි අසරණකමකට හිතාගන්න බැරි තත්ත්වයකට ඉතින් කියන්නේ මේක ලෝක විවාහයෙන් කියන්නේ මේ හොඳ වැඩ කරන්න ගියාම මාන බලය වේවා. නමුත් මේ ඒවන් ධම්මතා ණයකින් කියන අදහස් කරන්නේ මේ සීල් ගන්නයි කියලා. සමාධි භාවනා කළයි කියලා. ගීගේ අතහැරියයි කියලා පෞරුෂත්වයේ වෙනස් වෙන්න පුළුවන් නේද? ඒක කාටවත් ඉස්තරකාරකව කියන්නේ. වෙනස් වෙන්න පුළුවන්. වෙනස් නොවෙන්න පුළුවන් අපිට කරන්න. අන්දිව දාන්නේ නැතුව මේක පාට වතුරට පැනන ගැඹුරු තැනකට මොකද වෙන්නේ වගේ ඒවා ධර්මතා නායකය කියන්නේ වෙන ඕන දෙයක් බාරගන්න තරම් පුළුවන් මනසක් කීතොන ප්‍රතිසම්පාදේ තියෙනවා. එහෙම කෙනෙකුට විතර වෙනස් වෙන්න පුළුවන්. එහෙම කෙනෙකුට විතර පරිණාමයකට වෙන්න පුළුවන්. එහෙම කෙනෙකුට විතර කැපකිරීමක් කරන්න පුළුවන්. එහෙම කෙනෙකුට විතර ඕන දෙයක් දරා ගන්න පුළුවන්. එනිසා ප්‍රතිසම්පාදේ ඉගෙන ගන්නකොට මේ ක්‍රම හතරකට කියලා ඒකත්තනයි නානත්තනයි අව්‍යාපාදනයි ඒවන් ධම්මතනයි සේනම ආචාර්ය මත ගුරුවරු කියලා දෙන්න කියලා. ඒකත්තනයි කියන එක මම වෙනත් විදිහකට මතක් කරලා දෙන්න කැමතියි. ඒ මොකද අපි සාමාන්‍ය භාවනා කරන ලෝකේ දන්නවා මූලික විපස්සනා ඥානයක් ඥාත පරිඥාවෙන් ගන්නවා නාම රූප පරිච්ඡේදය නාම රූප පරිච්ඡේ විඥාන කියලා කියන්නේ මේක නාම ධර්මයක්. මේකේ ලක්ෂණ මෙහෙමයි. මේක තියෙනකොට දැනගන්න මෙහෙමයි ආදි වශයෙන් ඒ ඒ නාම ධර්ම වලට ආවේනික ලක්ෂණ තියෙනවා. ඒක රූප ධර්ම වලින් වෙනස්. රූප ධර්ම වලට වෙනම ආවේනික ලක්ෂණ තියෙනවා. ඊට පස්සේ රූප ධර්ම ඇතුලේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මහා භූත හතරකට කඩලා පෙන්නනවා. ඒ පෙන්නකොට පඨවි ධාතුව රූප ධර්මයක් වුණාට තවත් රූප ධර්මයක් වෙන ආපෝ ධාතුයි වැగిරෙන දෙකකින් වෙනස්. වායු ධාතුව රූප ධාතුවක් ඒ මාත පඨවි ධාතුවෙන් වෙනස්. තේජෝ ධාතුව රූප ධාතුවක් නම් පඨවි ධාතුවෙන් වෙනස්. එතකොට රූප ධාතුව වුණා රූප ධර්ම අතර එකින් එකින් එකින් එකින් වෙනස් වෙ သူ ඊට අත්‍යන්ත ලක්ෂණකින් ඊට ආවේනික ලක්ෂණකින් බලන ඒවා එක එක වෙනස්. පස්සේ ඒකට බලන රූප ධාතුව නාම ධර්ම චිත්තයිසික ධර්ම වශයෙන් ගොඩවාක් තියෙනවා. ඒ වගේම එකකටම තමන්ට පෞද්ගලිකව නයිසර්ගිකව නැත්නම් ඒකටම ආවේනිකව ලක්ෂණ අන්නේ එක එකක් එක එකක් ඉගෙනගෙන එක එකකින් වෙනකොට දැන ගැනීමට අපි කියන්නේ නාම රූප පරිච්ඡේදය. නාම ධර්ම මෙහෙමයි රූප ධර්ම මෙහෙමයි රූප ධර්මයේ කිනක වෙනස් වෙන හැටි මේමයි නාම ධර්මයේ කිනක වෙනස් වෙන හැටි මේකයි කියලා එක එක එක එක වෙන්කර දැන ගැනීමට කියනවා නාම රූප පරිච්ඡේදය පරිච්ඡේදය කියන්නේ වෙන්කොට හඳුනාගන්න නාම ඒක මේ පටිච්ච සමුප්පාදයේ අවිද්‍යාව සංස්කාරයෙන් වෙන්කොට දැනගන්න ලක්ෂණ තියෙනවා සංස්කාර විඥානයෙන් වෙන්කොට ලක්ෂණ දැනගන්න ලක්ෂණ තියෙනවා විඥානය නාම රූපයෙන් වෙන්කොට දැනගන්න එක එක එකට ආවේග ලක්ෂණ අන්නේම ඉගෙන ගන්න එක අපි කියනවා එතකොට මේ නාම රූප වචන නාමක. ඊට පස්සේ නාම රූප වචන පිරිච්ච. ඒකෙන් සංකෘප්ත වුණාට පස්සේ භාගිනේ උතුරන්න පටන් ගන්නකොට ඒ එක එක නාමයක් තව තව නාමයකට සම්බන්ධ වෙන හැටි ඒ ඒ නාම අනික රූපකට සම්බන්ධ වෙන හැටි අන්තර් සම්බන්ධතාව කියන්නේ ඒක තේරෙන්න පටන් ගන්නවා. වෙන විදිහට කියනවා අවිද්‍යාව නිසා මේ සංස්කාර ඇති වෙන්නේ කොහොමද? සංස්කාර නිසා විඥාන ඇති වෙන්නේ කොහොමද කියලා ඒ අන්තර් සම්බන්ධතාවය කියන පටන් ගන්නකොට කියනවා පච්චේ පරිග්‍රහණ ප්‍රත්‍යත් සහිතව ධර්මයට හේතුණා. මේක රූප ධර්මයක් මේ රූප ධර්මයට ඒකීවිත ප්‍රත්‍යෝනේ ආසන්න කාරණෝනේ මොකද්ද? මේක ඊගාව ආය හේතුවක් නම් මේක මොන විදිය පරිග්‍රහණයක් දෙනවද කියලා හේතුඵල සම්බන්ධතාවය ඇතිවෙච්ච ක්‍රමයක අපි කියනවා පච්චේපිකාන. ඒක කවදාකවත් ඉගෙන ගන්න බෑ. අර මුලින් කියන නාම රූප පරිච්ඡේදයම නේතු. එක එක එක එකක් මේ කොටහනවා. අන්තරයන් නැතුව ඒව අතර සම්බන්ධතාවය ගන්නවා. ඒ නිසා ඉස්ලාම ඇතුළේ මේ නාම රූප පරිච්ඡේදයම ඒ කියන්නේ අවිද්‍යාවේ සංස්කාරය වශයෙන් කොහොමද සංස්කාරයෙන් විඥානය වශයෙන් කොහොමද දන්නේ නැතුව අවිද්‍යාවලා විඥානයක් පැත්තට පාටේ තේරුණා. ඉන්නා නාම පරිඥාන පස්සේ පච්ච පරිඥානයි කියන්නේ. මේ දෙකම එකතු කරලාම කියන ඥාත පරිඥා කියලා. විද්‍යාතානි සූත්‍රේ ඥානෙ ඉගෙන ගන්න කොටස. එන්නේ ඥානෙ මූලික අවශ්‍ය වෙනවා භාවනා කරනකොට මේ තමයි සිදුවෙන දේවල්. හිතට කායක සිදුවෙන දේවල් ධර්මානුකූලව තේරුම් ගැනීමදී මේවා පිළිබඳ මූලික බෞද්ධ භාවයක් අවශ්‍ය කරනවා. ඒ අවශ්‍ය භාවයේ තියෙනවා නම් ලාභ දෙකක් තියෙනවා. එකක් තමයි භාවනා කරනකොට නම් ලැබෙන අත්දැකීම විශේෂ කම්පන චංචලයේ තමයි තේරුම් ගන්න පුළුවන් වෙන මේක තමයි මේවා සිද්ධ වෙන්නේ. පොතේ කොහොම තිබුණාට වෙනකොට මෙහෙමයි කියලා අත්දැකීම් තේරුම් ගන්න පුළුවන්. ඊගා තවත් එකක් තියෙනවා. ඒ තව කෙනෙකුට කියලා දෙනකොට ඒ උත්තර අබුද්ධානකාරක භාවනාවෙන් කිසිම හැඟීමක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. පටිච්චසමුප්පාදයේ ගැඹුරු කියලා හිතන කෙනෙක් වෙනවා ඒ උත්තර සාමසංකාවේ මයිකින් කියලා දෙනකොට සාවරව එකට පස්සේ එකක් යන ක්‍රමයෙන් කියලා දීලා ඒවට අන්තර් සම්බන්ධතා කියලා දීලා අර පුංචි බබෙක් මේ මිහිතලේ කන්දෝගේ නගිනකොට බබාට කියලා ඔයා පයින් එන්න මම ඔයාගේ ඇඟිලි අල්ල ගන්නම් ඔයත් මාත් එක්ක යන්න කියලා ඇඟිල්ල දීලා පඩියෙන් පඩියෙන් පඩියෙන් පඩියෙන් ගංගාවගෙන යන ගතියක් තියෙනවා. බඩාගෙන යන්න පුළුවන්. මොකද පොඩි එකා ඇවිල්ලා වයසන තාත්තා ඇඟිල්ල දෙනවා. කියලා ඇඟිල්ල දෙන්න එයා කතා කරගෙන නැගගෙන ඉන්නවට නොදන්න කෙනෙකුට කියලා දෙන්න මේ කොහොමද අවිද්‍යාව වැඩ? මොකක්ද යාගේ ලක්ෂණ? කොහොමද ඒක විඥාණයට සංස්කාරවලට හේතු වෙන ආදි වශයෙන් මේ අන්තර් සම්බන්ධතා කියලා දෙනකොට මේ ඥාත පරිඥාවට අපි දැන් මේ වෙලා ගන්න. ඒකෙන් අර වගේ භාවනාවක් අපිට ඒක තේරුම් ගැනීමදී ලොකු උත්සාහයක් වෙනවා. අනිත් සීතියමක් කියවලා බලලා හිටපු කෙනෙක් ඒ සීතියම යන ගමන යනකොට ඒ හැම යාමකම සතුටු වෙනවා. يعني පාරාරි කියනවා. අන්තිම කාටම කියලා කිව්වේ බොහොම ප්‍රොජෙක්ට් ඒක නිසා ඒ ඥාත පරිඥාව සාසනේ මේ අවුරුදු 2551 දැන් දිගටෝ මේක පවත්තන්න ඒ පවත්තනට ඔක්කොම නිවන් දැකගත්තා. ඒත් සාසන ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් ඒ සාන්ත සම්බදා එක එක ලක්ෂණ දිගට දිගට තේක කරගෙන ආවා. ආව නිසා අපිව තේරුම් ගන්න අපි භාවනා කරනකොට එන ලකුණු මේව අනුව ගලපමින් බහලමින් හිටියා. ආනේ කීකිරීමේදී ඥාන පරිඥාව වැඩගත්තා. අන්නේ ඥාන පරිඥාවට නැතුව නැත්නම් මේ මූලික දැනගත යුතු කරුණු දැනෙන්නේ නැතුව කිසිම දවසක අපිට පැහැදිලි තීන්දුවකට එන්න බැහැ. අපි මූලික ලක්ෂණ නැතුව තීන්දුව කෙරුවොත් තීන්දුව වැඩ කරලා වැරදි තීන්දුව බවටපත් වෙනවා. අනිත් එක තමයි මේ තීන්දුවට වැඩි අවිශ්වාසී කිව්වේ. මම බාහනකට හරිනවද මේ සතිය වැඩි වෙලා කොහොමද සතිය නැසීමේ ලකුණක්ද කියන එක තේරුම් ගන්න බැහැ. ඒක නිසා මේ ඥාත පරිඥාව තියෙනවා නම් එයාට තීරණයක් ගැනීම. දෙපැත්තේ බලන දෝසාර වල තීරණ කිරීමේ තීරණ පරිඥාවට එන්න පුළුවන් ශක්තියක් තියෙනවා. එහෙම නැත්නම් මේ තීරණ පරිඥාව වෙනුවට ගුරු විද්‍යාව. අපි කියලා ගුරු රැකුවට ගුරු රැක සංසම්බන්ධ කරලා බලලා ඒ තමයි අධ්‍යක්ෂින් සහ මූල ධර්මවල ගුරු රැක සාකච්ඡා තියෙනවා. අන්නේ තීන්දුවට ආවට පස්සේ තමයි ඒක සාක්ෂාත් කරන්නේ කියලා අධ්‍යක්ෂලා දැනගන්න පුළුවන්. ඒ නිසා පටිච්චසමුපාදෝගේ කාරණා කියනකොට මේ ඥාන පරිඥා, ජීව පරිඥා, පහාන පරිඥා කියන ප්‍රහාණයේ සිටින්නේ ඉස්සෙල්ලා අර ලොකු පරිණාම වැඩකටයුතු රාශියක් සිදුවේ. ඉතින් ඒක අපේ ප්‍රශ්නයක් නැතිව එහෙනම් කොහොමද බාහ්‍ය රාජකීය වගේ කෙනෙකුට එහෙම නැත්නම් පටාචාරා වගේ කෙනෙකුට ඔය කියන විදිය ඔක්කොම කටපාඩම් කරලා තියෙනවද? ඔය කියන විදිහට ගුරුවරයෙක් අතින් අල්ලගෙන ගියාට එහෙම නැතුව කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඒක හේතුව ඒත් වූ නොවල හොඳට ප්‍රබල කරගන්න. පුබ්බේ කටපුඤ්ඤතා කියලා පෙර කර පිඤ්ඤති බව තියෙනවනම් ඒ කටුකල පමණින් ගහේ ගෙඩිය හොඳ තීවිලා විලිකුම් වෙලා තියෙනවනම් ගහ පොඩක් පොළනවම ගෙඩිය වැඩ. නමුත් එහෙම නැත්තම් අන්නර ගෙඩිය යනවා. ඉතින් ඒක නිසා අද බටහිරේ විශාල ආందోලනයක් තියෙනවා. කැමැත්තක් තියෙනවා මේ ධර්මයේ තියෙන මේ පටිච්චසමුප්පාද ස්වરૂපේ නිසා හරියට කාරණා තේරුම් අරගත්තොත් ඒක වහාම අකාලික ප්‍රතිපලදී යුතුයි මේ ජීවිතේ ප්‍රතිපලදී යුතුයි අනෙක් ධර්මවල වැඩි බුද්ධහම වෙනස් වෙන්නේ ඒකයි කියලා ඒ අර මූලික සීල ආරක්ෂාව සමාධි ආරක්ෂාවක් නැතුව කෙලින්ම විපස්සනා කරන්න යනවා විපස්සනා කළ පුළුවන් මේක කරගන්න කියලා ඒකට අපිට අභියෝග කරන්න බෑ එමුද පෙරපිනියක් බව කියනවනම් සමානට වෙන්නේ කියලා. ඒක නැත්තම් වරක් දෙකක් උත්සාහ කරලා හරි නැත්තම් අපේ ශාසනය eh, දුප්පත් බොහෝම පෝසත් ඊටදී වෙනස් ක්‍රමයක ඉන්නකොට ඊටදී විස්තරාත්මක කරන්නේ ඊට වෙන ඊටත් වැඩි විස්තරාත්මක කරන්නේ යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් පාවොක්සයිඩ්ක මන්ටි කාලේ වැඩ කරලා තියෙනවා. උන්වහන්සේ හරියට අකරණ වෙනවා මේ ක්වික් එන්ලයිටන්මන්ට් කියන කතාව. එකපාරට නිවන දකින්න කතාව වහන්සෝයි කියන එකින් එකින් එකින් එකින් නැගලා කතාවෙන් කොහොමද ගලපෙන්නේ? ගොඩනේ කැමති වෙයි වලට නිවන් දකින්න. ඒක නිසා ලංකාවේ ක්ෂණික ඉන්දියාවට තියෙන ක්ෂණික පොල්කී තියෙන ක්ෂණික ආව 18 මාසේ කොස් ඕකට තමයි යන්නේ. ඉතින් ඒක උදා ක්‍රමිකෝ යන කෙනෙක් දකිනකොට අසරණයි. ඉතින් ඒ සාමාන්‍යයෙන් අහන්නට ඒ ප්‍රශ්නේ මාත් කියන්නේ මේකයි. දැන් ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ සර්වඥාන්සේ මේ දුක්ඛ සත්‍ය චතුරාර්ය සත්‍ය ද්වාදසාකාරය මේ ආර්යෂ්ටාංග මාර්ගය විස්තර කළ දෙනකොට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට යම් කිසි සම්දේ ධම්ම සබ්බන්තන් නිරෝධ ධර්ම කියලා ධම්ම චක්ෂුෂේ පහළ වුණා. ඒක අපි අභියෝග කරන්නේ මේක බාර ගන්න. ඒ නිසා මහත්කම මේ ධම්මචක්කපවත්තන සූත්‍රය කියන හොඳට තේරුම් කරගන්න සෝවාන් වෙනවා හොඳයි. පිළියක දෝෂයක් වෙන්නේ නැත්තම් හිතලා කරන්න දෙපා. ඒකත් එක ක්‍රමයක් ඒකේ සමිෂ්ඨ ප්‍රවෘත්තිය. එහෙම නැත්නම් අනකට දුක්ඛ කියලා බලන්න. එහෙනම් බාධාතන් බාහිය දාචීවි කියපු තිත්තේ විච්චමත්තා කියලා හොඳට කල්පනා කරලා කියන මොනගේ පරිණාමය වෙනසක් වෙනවා. වෙන්නේ නැත්නම් අර විදියට මොකද කරන්නේ? ඒ නිසා වෙනවනම් වෙයි ඒක කිසි කෙනෙකුට දෝෂයක් හිමීට යනකොට අපිට තිබෙනවා එක එකක් එක එකක් වෙන වශයෙන් තේරුම් අරගෙන ඒව අතර වෙන අන්තර් සම්බන්ධතා තේරුම් අරගෙන ඒව තව රාශි රාශිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන හැටි කියන සරල වේ කියන්නේ නැත්නම් ශේෂ්ඨ පදයක් වශයෙන් නැත්නම් ත්‍රිමාන රූපයක දාලා මේ ට්‍රික්ස් එකක් විදිහට අනිතර වැඩ කරනවා මේ සෑම දෙයක්ම සර්වඥාන් වහන්සේ තේරුම් අරගෙන ඒ එක එකනාගේ ඥානවල දැල්පෙන විදිහට ඒ ඒ කර්තනාය විදියට අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියලා කියනවා. ඒකේ පටන් අරගත්ත නිවන් දකින්න නැත්නම් ඉතින් ඊට පස්සේ නාමත්තරයට හිත දාන්න ඕන. ඊට පස්සේ ඒවන් දාන්න තමයි අභ්‍යාපාරණය කියලා ටිකක් කලින් කියක් දේවල් වලට යන්නේ. ඒ නිසා භාවනා කරන ගියාට පස්සේ ඕනම දෙයක් වෙනවා. ඒකට සූදානම් කියන්නේ තමයි ශ්‍රද්ධාව කියන්නේ. අදහන සුළු ගතිය කියලා කියන්නේ. එහෙම නැතුව මට මේකම වේවි කියලා බලාපොරොත්තු වෙනවා නම් යාපිය කාම ලෝකෙන් ගෙනිච්ච ආශාවක් තමයි මෙතන වැඩ කරන්නේ. ඒ නිසා භාවනා කරනකොට අපි යටහත් වෙනවා, පහ දිනවා, දල දින දෙයක් බාර ගන්න කැමති වෙනවා කියලා කියන්නේ මේ ධර්මයේ තියෙන ගැඹුර බාර ගන්න අධ්‍යක සෝර ගන්නවා කියන වැඩක්. දෝතින් බාර ගන්න කැමති වෙනවා වගේ වැඩක්. ඒ නිසා අපි පරිත්‍යාගය තේරුම් ගන්නකොට මේ විදිහට සරලම ක්‍රමය තමයි මේ අවිද්‍යා සංකාර විඥාන කියන එක එක එකක් එක එකක් වෙනකොට වශයෙන් ඉගෙන ගන්න. නමුත් හිතන්න එපා. එපමණකින් අපි පරිසම්පාදේ සම්පූර්ණත්වයට පත් වෙනවා. නමුත් ඒක දීසි ක්‍රමයක්. මේ බබාට අනේ අත දීලා පඩිය පඩිය උස්සගෙන යනවා වගේ. ඒ අනුව බලනකොට පසු කාලීනව කරපු අපේ මේ සංකර ගන්තර සඳහන් වෙනවා. අවිද්‍යාව කියන එක අඥාන ලක්ෂණයේ තියෙන ඥානයට විරුද්ධ පැත්ත. ඥානය කියන්නේ ඇත්ත ඇති කියන දෙකම කියලා නැත්නම් ඥානය කියන්නේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වශයෙන් දැකීම. චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය වශයෙන් දැකීම. අනේක මුවා ඒක නොදන්නාම තමයි අවිද්‍යාව කියන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ලෝකේ මේ මුළු ලෝකෙම දුකේ පිහිටලා තියෙනවා කියන්නේ අපට නවතනස දේනවා දුක්ඛේ ලෝකෝ පතිච්චිතෝ නමුත් අපි මේ ලෝකෙට කවුරු හරි උපදිනවා දකින්නකොට අපිට මංගල කාරණා විදිහට කරගන්න අපි බර්ත්ඩේ පාටිස් ගන්න කණේ හරි හොඳයි අපි කුපන්නේ කියලා මොකද බගෙත් නෙමෙයි මරණයක් කුපන්නේ කියලා කිව්වොත් බොහෝම කන අරිනවා කියන්නේ කොහොමද ගල් පැරියෝ කියලා නමුත් උපත්යක් කියලා කියන්නේ මරණ සාර්ථකයි එකට වැඩි විශ්වාසය බුදුන් වහන්සේ. ඒකේදී අපි මරණයට අකමැති වෙනවා, දෙවෙනිවට අකමැති වෙනවා, වයසට අකමැති වෙනවා තුප්පති ගන්න. අපි කියන එක තමයි ශිෂ්ටාචාරය කියලා. ඊර්මේ ලෝක සම්මුතිය කියලා නමුත් අපි හොදලා බලුවොත් උප්පත්ති මේ සේරම ඇතිවෙන්නේ. ඉතින් ඒ නිසා අපි තාම බර්ත්ඩේ පාටි දානවා. මේ ඉදිරියට වෙනවා වයසට යනවා මානවයන් කියලා අවමංගලයේ ඉඳලාකනවා නම් මේ මුලේ දෙකට වීමක් නේ වාහනාවට කොඳ වෙලාවට සරුවත්තරන්සේ ඉපදුනේ ප්‍රසක්දාසේ බුදුනේ ප්‍රසක්දාසේ පිටුන පාට ප්‍රසක්දාසේ බර්ත්ඩේ පාටිස් නේ අනිත් හැම ආගමකම ශාස්ත්‍රීය වාසයේ පුදුමාට බර්ත්ඩේ පාටියක් අපේ දර කියලා කියනවා තේනවා කියනවා හරවත්තන්ගේ පිටුමන් කාර්ය සම්පූර්ණයෙන් වෘද්ධිපාන ඇත්තටම එක දවසේ සිදුවෙනවා වගේ තමයි කියන්නේ. ඒ ඔක්කොම දුකේ හටගැනීමක් තියෙනවා. උපදින තාක් ලෝකේ උපදින දුක්. පවතින තාක් ලෝකේ පවතින දුක්. මරණ තාක් නැතින තාක් නැතින දුක් නම් උගේ තෝරන්න දෙන්නේ. නමුත් අපි එක්කෙනෙක් කරගෙන බැලුවොත් මේක වහන්නේ මේක මකන්න මොන තරම් කටයුතු කරනවා කියලා කල්පනා කරන්න. ඒක දිවටලා ඒ කරන කාරණා හේම අපි මේ සාධාරණීකරණය කරනවා. හොඳ බයිලා එකක් තියෙනවා ලංකාවේ ඔබට ලේසියට පහසුවට දැන දැන වැරදි කරනවා. එහෙම වුණා කියන්නට කරුණු තියෙනවා. නැත්තම් හදලා ඔබලා අපි ජීවිතේ උදේ කියලා හැන්ද වෙනකම් ඔය කතා කරනකොට ඔබ තමයි අපි කරන්නේ. අපි දන්නවා පැහැදිලිව මේ කරන දේවල් ඔය කියන පරිත්‍යාගපාදයට සමව යන්නේ නැහැ විරසක. අපි දන්න දුක්ඛ සත්‍යයේ විරසක නමුත් අපි කොහොම හරි ඒක සාධාරණීකරණය කරනවා. ඒක නොකර බෑනේ. මේක කරන්න වෙලා තියෙනවා කියන ඉතින් එහෙම නැත්නම් හරියට. අනුමත කියනවා අඥාන ලක්ෂණ. අවිද්‍යාවෙන් වැඩ කරනකොට ඥානයේ විරුද්ධ ලක්ෂණ තියෙනවා. මෙන්න මේ ලක්ෂණය නිසා සත්‍ය මෝහ කරනවා. ඇත්ත ඇති කියන ප්‍රමාණ කරන කියන සම්මෝහන වශයෙන්. ඒක ඇති කරන කෘත්‍යය තමයි සම්මෝහය. සම්මෝහය කියලා කියන්නේ සත්‍ය සත්‍ය වශයෙන් දැක ගන්න අපේ කොන්දක් නෙවෙයි. මොකද අපි කතා කරන හැම වෙලාවකම අර ටෙම්පරාරි කියලා තියෙනවා. ඉතින් තියෙන එක ඇත්ත වශයෙන් කියන්නේ නැතුව ඒකට ඇත්ත වශයෙන් මොනවද නැතුව ඕකේ කොම් කපලා හැඩ කරලා රූපලාවන්‍ය කරලා ඉතින් පෙන්වනවා. මේ පෙන්වන්න හදන සෑම ප්‍රයත්නකදීම එකක් අවිද්‍යාවට පොහොර වෙනවා දෙක විද්‍යාවට පරිදාන. ඉගෙන ගන්න නොකර ඉන්නේ කොහොමද? ඒකත් අනුමාන අවිද්‍යාවට පොහොර වෙන එක කොහොමද? විද්‍යාවට පයින් ගෙහිමක් වෙන්නේ. මේකට අපි කියන්නේ අනිත්‍යත්වය, දුක්ඛත්වය, අනාත්මත්වය පේනවා. අපිට අපි කොච්චර බෞද්ධ වුණත් කොච්චර භාවනාකාරී වුණත් කොච්චර විපස්සනාකාරී වුණත් අපි කොච්චර දෝ මේ අනිත්‍යත්වය දැනගන්න නිත්‍ය සංඥාවෙන් බලනවා. දුක්ඛත්වය හොඳට අතරමා භූතේ පාස මුරගාල කෑගහන එක දුකයි. නමුත් අපි ඒක මොකද දෙන්නේ? අපි ඒක මකලා නෑ නෑ ඔය කිව්වොත් මේ කැලලක් සුඛයි. හොඳ කෑගත්තා. මම දවසක් මට මතකයි ඔය මේ සුබෝදරාගේ ගිය වෙලාවක එතකොට කැන්ඩේ සම්පක් වයිසේ අම්පිට ආව ස්වාමීන් වහන්සේ සක්මන් කරලා හිටියා. ඉතින් මම කිව්වා නම් සක්මන් වෙනකන් කියලා මම සාකච්ඡාවට ගියත් ඒ ස්වාමීන් කියනවා මාත්‍යෝ එතකොට ගියා. මාත්‍ය මේ සංසාරේ බලබෙට්ටක් වගේ. උගේ මුලාගේ හොඳයි අකහ කියලා කරලා ගන්න දෙන්නේ. ඉතින් මදේ නරකයි පිටකොත්ත හොඳයි කියලා ගන්න දෙයක් නැහැ. හති කොන තියෙන අසුචි. ඉතින් අපි හොදලා පිළලා මේ කෑලි හොයලා බලන හොඳ කෑලි කියලා. කොහේ යන්නේ? අසුචි කොහේ කත් නැහැ. අනිවාර්යයෙන් මේ දේවල් මොවා කරන්න හදනකොට නැත්නම් ඒක වල අඥානය වැඩෙනකොට සත්‍යයට පයින් ගිහිල්ලා තියෙනවා. තමෝ හැසිරෙන්නේ. හැබැයි මේකෙදී අපි මේ වගේ ප්‍රසිද්ධ සාකච්ඡා දේශනාවලදී මතු කරගත්තා. මේක ඉතාමත් වැදගත් මතු කරගන්න කාරණාවක් තියෙනවා. ඒ මොකද මේ කියන මං තුල දැනට තියෙන මේ අඥානය මා තුල දැනට තියෙන මේ ශක්තියේ සමෝහය කවදාකවත් පොඩි කියලා වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රයත්න කරන පුළුවන් වෙන්නේ මම දැන් මෙතන කියන උපමානේ පමණයි. පොඩ්ඩේ කවදාකවත් මේක කියන්නේ. කියපු ගමන් කාටද කියන්නේ? කියපු ගමන් කාටද හිතන්නේ? ඉතින් පොඩ්ඩේ මේක ගන්න බෑ. ඉතින් කවුරු හරි අපිට කොහොමද ආශයකට කීතුවදී මේ සත්‍යයට නැත්නම් මේ අවිද්‍යාව නිසා අඥානව කටයුතු කරනවා කියන එක එක්ක ගැටේ. කවදාකවත් අපිට කවුරුත් හැදෙන්නේ නැහැ. නමුත් Tamanට නිතරම ප්‍රවේශම් වෙන්න ඕනේ ඒගොල්ලෝ කරන නිසා හෝ මුගදෙනෙක් කරනවා කියලා හෝ මම කොච්චර දුර්ඥානවල කරනවද කියන එක Tamanට ගන්නවා මිස Tamanගේ දින්නේ අනුකම් අනින් ගෑනේපා ඒකට පටිච්චසමුප්පාද ගැඹුරු ඥානය ගන්න මොකකට විරුද්ධ වෙන්න මොකක්වත් නිසා කවදා මේ අඥානය කියන එක අනුගෙමින්මට දාන්න යනවා දැම්මොත් ප්‍රශ්න රාශියක් හැබැයි කවදාකවත් තමන් පිළිබඳව තියෙන විවේචනයක් තියෙනවා. මම කිය මෙච්චර වැරදුනොත් මම කිය අඥානයි කියන්නේ පයින් ගන්නත්. ඒක නිසා තේරුම් ගන්නකොට බණ කියනකොට පොඩි කිව්වට තේරුම් ගන්නකොට තේරුම් ගන්නකොට මේ බණ මට දැන් මෙතනදී හැර පුදුවේ කරන්නේ. ඒතර සම්මෝහයක් කියනවා. සත්‍යයට පයින් ගිහිමක් සිදු වෙනවා. ඒ සත්‍යයට පයින් ගිහිමක් මා තුළ සිදු වෙන එක විතරයි මට වැදගත් වෙන්නේ. අනුත් කෙනෙක් සත්‍යයට පැමිණියොත් මට කරන්න කියලා ඉතිවාසනක් හෝ මට අධිකාරී ශක්තියක් නැහැ. ඒක රකින්න දෙන්නේ මොකද්ද මට මේ වටිනා චිත්තක්ෂණය මම ඉන්නේ. නිසා විද්‍යාවේ තියෙන මේ අඥාන ලක්ෂණය අතම්මව රසය දෙක හැම වෙලාවෙම අන්තරාවර්තීව තමන් තුළ බලන සුරුව ගන්නවා මිස කවදාක මේ අම්මා නිසා මේ අම්මට කියලා දෙන්න ඕනේ. මේ තාත්තා නිසා තාත්තට කියලා දෙන්න ගුරුවරයා නිසා කියලා දෙන්න ඕනේ. සහෝදරයා නිසා කියලා දෙන්න ඕනේ. ඒකට භාවනා කෙනෙක් නාතුල කියලා දෙන්න ඕනේ කියලා කිසිම වගකීමක් කිසිම වෙලාවක බුදුහමගාවට පාවලා. කොහොමද මතක තියාගන්නේ දෙක තමයි කවුරු හරි ඇහුවොත් කොහොමද මේක තේරුම් ගන්න කියලා හොඳට පරීක්ෂා කරගන්න මේ මනුස්සයා ඇත්තටම දැනගන්න ඕන දාන්න කියලා දාන්න දෙය කියලා දුන්න ප්‍රශ්නය. ආරම්භ නැතුව කවදාකවත් කරන්නේ ඒකයි මේක ගැඹුර වෙන මොනක් කරන්නේ යම් යම් වල දැක ගන්න අමාරු නෑ සම්මෝහ වල දැක ගන්න අමාරු අනුන්ගේ දැකපු ගමන අනුන්ව බලන්න කියන විශාල ප්‍රශ්නයක් ඒ නිසා මේ අවිද්‍යාවේ තියෙන ආවෝ අඥාන ලක්ෂණය අසම්මෝහ කරපා මේ අවුල් කරන පිටිනේක අනනයි කියලා කියන්නේ අනේ අනන ගැතිය එතකොට ඒ අනිවාර්යයෙන්ම සත්‍ය මොවා ගන්නවා ඡාදනයි සුත්තානයක් තේරුම් ගත පස්සේ අපිට තේරෙයි අපි සක්මන් කරනවා කියලා. ওই සක්මන් කරන වෙලාවේදී වම දකුණ වම දකුණ කියලා වම තිනොට වම. දකුණ කියලා දකුණ මෙනෙහි කරගෙන යනවා අපි දන්නවා මේක තමයි අපිට යන්න පුළුවන් උඩේ. දකුණ කියන දකුණ ගන්න වම තිනොට. අපි ඉතින් මේකට අපිට හිතවිල්ලක් ආවා. හිත හදයක් ආවා. එතකොට අපි තාම දකුණ කියලා දකුණ දකුණ කියලා වම කියන්නේ වම වම කියලා ධර්ම කියන්නේ මේක කිසිසේත්ම නොවන දෙයක්. අන්න එතකොට තේරෙනවා මේ එකම කය, එකම මිනිස්සයා, එකම මමයා. වම කියනකොට ධර්ම කියලා මෙනෙහි කරන කර්ම කවුද? මේ තමයි විද්‍යාව. මේ දෙක. ඔකට බය වෙලා. ඔකට නොදකින් කියලා කවදාකවත් වෙන මෙන්න මේක තමයි ස්වභාවය. මේක තමයි අවිද්‍යාව කියන්නේ කියලා තේරුම් ගත්තොත් අපිට තේරෙන කවුරක් කියලා කියනකොට මේක තේරෙන්නේ ඒ වැඩි වැරද්ද තියෙටි උඩු උඩුවේ ලේපිට අපිට මොහොතකට වම වම වශයෙන් දක්න දක්නවත් තේරුම් ගන්න බැහැ ආශාස ප්‍රසාස දෙකේ තෝරන කොච්චර උඩට ගියව පවත්තන්නත් කියලාද විද්‍යාව පවත්තන්න බැහැ ඉතින් මේ වගේ අපි පැකිලා බය වෙලා පසුබා කවදාකවත් හරියට අවිද්‍යාව තේරුම් ගන්න මං ගන්න දේ තමයි වැරද්දදී මයි තේරුම් සිටිය. කවදාකවත් හරි තැනක ජයග්‍රහණය අවිද්‍යාව දැක් ගන්න බෑ. ජයග්‍රහණ බොහෝ අතිමාංශ. වරදින්න, පරදින්න, කෙලගන්න. අනේ කෙනෙක් මේ අවිද්‍යාව පැහැ. ඉතින් ඒක අපි පසුබාරට මේක හොඳ නෑ මගේ පෞරුෂත්වය කවදාකවත් ඒක වෙනස් වෙන්න බෑ. ඒ මනුස්සයාට දෙයක් බාර ගන්නත් බෑ ඔලමල වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි යෝගාවචර කියන්නේ මොකද? යෝගාවචර කියන්නේ අපි යෝග වේලාවේදී මොකක්ද කරන්නේ? වර්තමාන මොහොතත්. වර්තමාන මොහොතේ ජීවන අපේ වරමත්තේ ඒක කරන්න ගියලා මොන නිකහරින් වුණත් මොන දුක වේදනක් මොන අවනම වේදනක් අපි තේරුම් ගන්න මේ විදිහට මොකටද ආදරක් කරන්නේ නැහැ. අපේ විද්‍යාව පහල කරන අවිද්‍යාව නැති කරගන්න. විද්‍යාව කියලා දෙයක් ලෝකේ නෑ. අවිද්‍යාව නැති කරන තමයි විද්‍යාව. නැත්නම් විද්‍යාව කියලා වෙන දෙයක් නෑ. අවිද්‍යාව ඇති කොන පැතිරලා තියෙන නිසා අපි උත්සාහ කරනවා අවිද්‍යාව වෙනකොට අපි නිඳලා. අවිද්‍යාව වෙනකොට පරද. අවිද්‍යාව වෙනකොට පසුබාන. අනේ පසුබාන නිඳලාම පරදින තෑම තැනක ඕන අවධියකින් හිටියොත් ඕනම සම්බවාගත කරනවා කියලා කියනවා. කොයින් යන වෙන කුසලයක් නෝකේ සත්‍ය පිට වීමේදී විද්‍යාව විද්‍යාව තේරුම් ගැනීමේදී තාමත්ම පරම සත්‍ය තමයි අපිට වරදිනකොට පරදිනකොට තමයි ධර්මී බොහෝම ජයට වෙන්නේ. ඉතින් ඒක වසන් ගන්න කියොත් ඒකට පැකිලෙන්න ගත්තොත් අපි සම්මෝධාකට සත්‍යකමයි කියන එකයි කටයුතු කෙරේ. ඒක නිසා ධර්මයේ සාසනය උන්වහන්සේ අපිට පූර්ණ බලක බලපත්‍රයක් තියෙන ආර්ය පරිශ්‍රණය කරා. ආර්ය පරිශ්‍රණය කියන්නේ මොකද්ද? සංසාරේ පුරාවට පුරුදු කරනා මේ নানা ආකාර පුරුදු. নানা ආකාර විනෝදාංශ. নানা ආකාර රුචිකම්. අරුචිකම්. නිසා මේ සරල ගමන සංකීර්ණ වෙන හැටි සංකීර්ණ වෙද්දිම එළඹ සිටියේ අප්‍රමාදීව දැක්කම පුළුවන් නම් එහෙම වෙනන පරිසම්පාදේ ඉක්මනට ඒක නිසා වරදිනකොට පරදිනකොට නිග්‍රහ ලබනකොට වෙන විදිහට කරන අෂ්ටලෝක ධර්මයේ নানা ප්‍රකාර වේග තමන් කරා එනකොට ඒ පූර්ණ අවදී හොඳ නරක බලන්නේ නැතුව පෙරතුමා දීමා බලන්නේ නැතුව හරියට බලන්නේ නැතුව සාධාරණ සාධාරණ බලන්නේ නැතුව ධර්ම අධර්ම බලන්නේ නැතුව පැමිණිච්ච දෙයට මූණ දෙන්න නම් එතන විද්‍යාව විතර කවිද්‍යාවට ඉඳිලා. ඒකේදී අපි පුරුෂ පරණ දෙවිචකාන්තා අකමැති කෙනෙක් නිසා අපි තාත්තියට මෝහන කරලා කොහොම හරි වෙන සම්ප්‍රදායක් අපි පටන් අරගත්තොත් ඒකවල ආශාව ගන්නවා. අපි මේක කල්පිතයි අපේ ඉතේ තිබුණ මේ විනෝදාංශේ රුචිය අපේ මනාපමනාපක හැමදාම සත්‍ය මොහොතක්. නිසා සර්වඥාන්සේ චක්ක සූත්‍රය වගේ දේක සඳහන් කරලා තියෙනවා අපි ලෝකේ මොනවාරි තීන්දුවක් කරන්නේ ශ්‍රද්ධාවෙන් වාගේ. රුචියට අනුව නිසා අපේ රුචිය නිසා. ඒ නැත්තම් ගුරුවරයා කියපු නිසා නැත්තම් තරකයට වැටගත් නිසා නැත්තම් මගේ මතිය නිසා. මගේ දෘෂ්ටි නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා ශ්‍රද්ධාවෙන් බාර ගන්නවා කියලා අපි ලෝකේ බාර ගන්නෑ ලෝකෙන් කොටහක් බාර ගන්නවා අපි සම්දාවට බාරගන්නකොට හිතසක් නොතිබෙන්නේ තියෙන. සම්දාව නැහැ කියලා ප්‍රතික්ෂේප කරන කොටහකින් සත්‍යය තියෙන්නේ. ඒ වගේම අපි රුචි කියලා බාරගන්න කොටසක් තියෙනවා. ඒ රුචියට බාරගන්න කොටහ තුල සත්‍ය නොතිබෙන්නේ කියලා රුචිය පිළිබඳ අපි රුචි නැහැ කියලා බහැරගන්න කොටස් තුල සත්‍ය තියෙන්නේ. ඒ වගේම අපි ගුරු මත පතපත කියලා ඉගෙන ගන්නකොට මේවා අපේ ගැළපෙන ධර්ම අරව වෛකිලිය වාදව ඉගෙන ගන්නවා ප්‍රතික්ෂේප කරන්නේ ගොඩාක් ප්‍රතික්ෂේප කරනවා කොටසක් අරගෙන මේක තමයි මේ සම්ප්‍රදාය කියලා බාර ගන්න. අරුවත්යන්සේ සඳහන් කරනවා මේ සම්ප්‍රදාය කියලා පොත කියලා බාර ගන්න දේ තුල සත්‍ය නොති වෙන්නේ. නමුත් හොඳ නෑ කියලා විචිකරණ දෙක සත්‍ය තියෙන්නේ. ඒකම තර්ක කරලා අපි ජය අරගන්නවා. නමුත් සත්‍යව ජය අරගත්ත කොටහසුන් සත්‍ය නොති වෙන්නේ. ඒක නීතිඥ හොඳට උගලා. සත්‍යයේ විතරකින් බැහැර කරාට අසත්‍ය එතන තියෙන්නේ. ඒ වගේම තමයි මති කියනවා ඊළඟ දෘෂ්ටි කියනවා. ඒ සෑම දෘෂ්ටියක්ම අපි කරන සුගතිගාමී කියලා තහොඳ කරන්නේ යොමු කරන්නේ. නමුත් අපි ගත්ත දෘෂ්ටිය තුළ හත්ේ නැති වෙන්නේ කියනවා. ඒ නිසා සත්‍ය දෘෂ්ටි ගන්න කියලා බැහැර කරන දේවල් තුළ සත්‍ය තියෙන්නේ. නිසා විපස්සනා යෝගාවචරය පටිච්චසමුප්පාදේ තේරුම් ගන්න උත්සාහ කරන කෙනා කවදාකවත් ඒ ශ්‍රද්ධාවට ගැටෙන්නේ රුචියට ගැති වෙන්න ඕනක. ඒ වගේම ගුරු මතයට පොතට ගැති වෙන්න ඕනක. තර්කයට ගැතිමයි කියලා ගැති වෙන්න නරකයි. මගේ මේක දෘෂ්ටිය කියලා ගැති වෙන්න නරකයි. ඒවා තෑන දෙයක්ම විරුද්ධ තියනවා. තිබ්බොත් පමණ අපි මේ පරම සම්ප්‍රදායස අහන්නේ කියන නිසා මේ සත්‍ය දැක දැක සත්‍යයට පයින් ගහගෙන අපේ රුචි අපේ හදාව අපේ අනුසුතිය අපේ ආකාර පරිවිතක් අපේ නිතින් ඥානකාන්ති නිසා සංසාරේ කරකවන දේම ගන්නකොට හොඳට තේරෙනවා මේ අවිද්‍යාව වැඩගෙන දැනගන්න නම් අපිට වරදින පරදින තැනදී තාම සතුටුට වෙනවා. ඒ නිසා ආනාපානේ වරදින වෙලාවක් තියෙනකොට සාධ බාධා කරනවා. වේදනා බාධා කරනවා. හිතේ බාධා කරනවා. ඒ සෑම තැනකම යම්බුරු සත්‍යයක් නමුත් ආධුනිකයෙක් වළක්වන්න උත්සාහ කරනවා. ශබ්ද නැති කරන්න උත්සාහ කරනවා. හිතවිලි නැති කරලා දෙන්නේ කියලා හිතනවා. වේදනාව නැති වෙන ක්‍රම හොයනවා. ඒ කිසිම දෙයකින් දුක නැති අවබෝධ කරගන්න වෙන්නේ. දුක නැති තමයි වේදනාව කියන්නේ මොකක්ද? දුක නැති තමයි සංගහන කියලා කියන්නේ නෝස්නා සංගය. දුක නැති තමයි නොමින හිතවිලි කියලා කියන්නේ. අවය එනකොට අර ආනාපානෙ තුලින් ඇති කරගත්ත සතිය ආනාපාන කියන ඇතුළත ප්‍රමාණි අර හිතවිල්ල දිහා හොඳ ඕනකට මම දහත් එකකින් බලන්න පුළුවන් බාහදානකේ ශබ්ද දිහා හොඳ නරක දෙකෙන් තොරව බලන්න පුළුවන් කායික වේදනා දිහා හොඳ නරක දෙකෙන් තොරව නැත්නම් පූර්ණ නිගමනයෙන් තොරව ප්‍රතික්‍රියා තොරව බලන්න පටන් අරගත්තොත් ඒ අතපහුවෙච්ච හොඳ නැහැ කියලා විචිකරපු සෑම දෙයක් තුනම අපිට දන්නේ නමුත් ඒ ගැඹුරු ධර්මවලට යන්න බෑ. ආනාපාන වගේ මධ්‍යස්ථ අරමුණකින් යම් ප්‍රමාණයකට සතිය සමාධිය ඇති කරගන්න ඕනේ. එදා සතිය සමාධිය ඇති කරගන්න අපි ආනාපාන දිහා වගේ දෙයක් ඉස්සරහට. මූලික තේමාව. නමුත් ඒ තුලම නිවන තියෙනවා කියලා හිතනවා. ආනාපාන තුලම නිවන කියලා හිතනවා. තමයි හිතේ ඉන්න කිසි ආපෝද වෙනකොට කියලා හිතනවා. සත්‍යයක් විශ්ේ අවබෝධ කරගන්න නිවන දකින්න. වේදනාව විශ්ේ අවබෝධ කරගන්න නිවන දකින්න. කි වේදනාව විශ්ේ සත්‍ය මේ අවබෝධ කරගන්න නිවන දැකීම සමශීශී කියලා අපේ පොතේ සඳහන් කරන මරණ වේදනාව මත භාවනා කරන මට මේ නිවන දකින්න එකද. ඒ වුණා මොකද නැහැ. අපිට ඕනෑ නිවන් දැකලා පාටියක් ගන්න. මම නිවන දැක්කා මාර්ග වුණා මේ වුණා කියලා පාඩි ගන්න ඕන. නිවනත් එක්ක මරණය ලැබුණොත් මොකටද කියලා හිතේ. ඒ වගේ වේදනාවකින් හිතවිලි මතින් හැම දෙයක්ම නිවන් දොරට වෙනවා. අපේ ප්‍රශ්නේ ඇති නැත්නම් කයින් ගන්නවා. අදව තෝරන එක. ඒක හැත්තෙන එක ස්වභාවයෙන් අපිට කියලා දෙන්න තියෙන නම් සත්‍ය සමාධිය දිනු වෙන ඥානවත ගුරු මතේ දානවා නම් කලින් උපදෙස් ලැබිලා තියෙනවා සෑම දෙයකට සමාකාරව සලකනකොට අවිද්‍යාව අයින් වෙලා ඒ කියන්නේ දුවා පිළිබඳ තියෙන නොදැනීම අයින් වෙලා සත්‍යයෙන් ඇතිවෙන හොඳ නරක දෙක සත්‍ය දුක් දෙක දුක්ඛම දුකේ තේරෙන්න වේදනාව මතින් ඇතිවෙන හොඳ නරක දෙක නැත්නම් සත්‍ය දුක් දෙක අදුක්ඛම දුකේ තේරෙන්න පුළුවන් කාම ඡන්දය ව්‍යාපාර තීන විද්‍ය කුත චුක්ක කෙනකොට ඒ මතටම සතියේ කරුවොත් ඒව ධර්ම නැහැ තේරුම් ගන්න පුළුවන් බහැර කරලා තේරුම් ගන්න බෑ හැමදාම සතුට පක්ෂයට අපි අවබෝධ කරගන්න. ඒ නිසා අවිද්‍යාවතර විද්‍යාව තේරුම් ගන්නට උගා තමයි පරණ රුචිය නිකන් අල්ල කියන්නේ. පරණ මධ්‍යමතාවතර කරේ කියනවා. ඒ නිසා ඒ සෑම දෙයක්ම අපි පුදාගලාගෙන එළඹ සිටි සිහියේ පමණක් අදාළ. අප්‍රමාදී පමණක් අදාළ නිය පොඩි දාම ගැනු සෑකල ප්‍රකාශ කරනවා. ඒ මොකද මූල කර්මස්ථානයේ මූලදාන ඉන්න තාක්කල් කිසිම හිතේ අවිද්‍යාවක් නැහැ. ආස්වාදයේ ආස්වාදයේ බව දන්නවනම් එහිතේ කිසිම අවිද්‍යාවක් නැහැ. ප්‍රසවාසයේ ප්‍රසවාසයේ බව දන්නවනම් එහිතේ කිසිම අවිස්වාදයක් නැහැ. අවිද්‍යාවක් නැහැ. ඒ නිසා ඒ ආස්වාසයේ වෙලාවේ ආස්වාසයේ බව දන්නකතියට නිවන කියන්නේ. ඔබ විශේෂණ පදයක් එක්ක තදංග නිබුති කියලා කියන්නේ. ඒ ඒ චිත්තක්ෂණය ප්‍රසාරේලා ප්‍රසාරේ දන්නවනම් ඒ චිත්තක්ෂණය ඊගා චිත්තක්ෂණය නොවේදී. ඒක නිසා අපිට මේ සෝවාන් වූ ප්‍රථම ධ්‍යානෙ වූ මොකක්වත් ඕනේ කරන්නේ හුස්ම ගන්න වෙලාවේදී ගන්න බව දැනගන්න. හෙළන වෙලාවේදී හෙළන බව දැනගන්න. පියවරක් ගන්න වෙලාවේදී වම වම වශයෙන් කරගන්න දකුණු දකුණු වශයෙන් කරගන්න කනකොට කන බව දැනගන්න නාන කොට නාන බව දැනගන්න ඒ ටික කියනවා නම් ඒ ශක්තිය, ඒ පිරිසුදුකම, ඒ අවිද්‍යාව දිනු වෙන්නේ නිවනට බලන්න. ඉති හිතන්න මිනිස්සුෙකුට ඇර මොන කිනාර වන වර්තමානයේ උස්ම ගන්නකොට උස්ම ගන්න කියලා දැනගන්න. කිසිම තිරිසනෙකුට බෑ. කිසිම යක්ෂයෙකුට ප්‍රේතයෙකුට නිරිසතෙකුට බෑ. ඒ වගේම තමන්ගේ නිවන නැත්නම් තමන්ගේ අවිද්‍යාව මේ නායකයි කියන එක තේරුම් ගන්න නැති වෙන කවුරු අදහනද මගේ ගැලුම් කම්මේ විමුක්තිය මගේ ආශිර්වාදයේ තියෙන සර්වබලධාරී විලෝණති එළෝ විලෝණ කියන එකකට දුට මේක දේවවාදයේ විරුද්ධ අදහසක් වගේ පේනවා. ඒ සර්වඥ තේහිම කියන්නේ. සර්වඥ මතක් කරන්නේ හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා තේරුම් ගන්න මනුස්සයර පුළුවන් ඉච්චරනවා කියන්නේ. නමුත් ඒක මේ දාර්ශනිකව හිතන්න පුළුවන් හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා දන්න එක විද්‍යාව. ඒක පදන්න නිවනක් ඒ නිවන අදහන්න ඇති කෙනෙකුට කවදාකවත් නිවන සාක්ෂාත් කරගන්න ඒක නිසා විපස්සනාවේ හැමදාම බිඳුවේ හැමදාම හිතන්න ඕනේ මම කියන්නේ ඕනේ වැඩක් වෙන්න පුළුවන් ඒකම ඒවන් ධර්මතාවය කියලා කියන්නේ වෙන ඕන දෙයක් මේම කෙනා මෙහෙම නොවිය යුතුයි කියලා කිසිම දෙයක් නිවන අපිට ලොකි කරන්නේ. තමාට මාර්ගවල ලාභිය සෝවාන්දී ඒත්තන් බව අපි නොහිතන දේවල් සිද්ධ වෙනවා. යම් කිසි ගමන කරෝටි භාවකන් හය වාත උජිතේ භාව අබබ්බෝසෝ දක්පටිච්ඡාදාය අබබ්බතාන්ත පදස්සුත්ත සෝවාන්දී තුතුමි ගැන කතා කරා. සෝවාන් චිත්තෙකට යම් කිසි කර්ම කරෝති පාපක එතුමා විසින් නැත්නම් එතුමිය විසින් යම් වූ පාප කර්මයක් කෙරේ. කායන වාචා උදචේතසහ. කායෙන් වෙන පුළුවන් වචනයෙන් වෙන පුළුවන් හිතින් වෙන පුළුවන්. අබබ්බෝධෝ තලපටිච්චාය එතුමතෝ එතුමිට බැරිදී මොකද්ද? විච්ච වැරද්ද වහන්න යන්නේ. ඒක කරන්න බෑ. ඒකයි පුතේ සුවාන කියන ප්‍රවේශය. නිසා සෝවාන් වෙච්ච නැති කෙනෙක් එවැනි වැරද්දක් කරන සෝවාන් කියන දැකපුවම හිතයි මොකක්ද නම් මාත් එකයි ඒත් එකයි මොකද යාළුවෝ කයින් වටනේ හේතින් අනුබලවා ඉද්ද වෙනවා ඉතින් ඒනට මාත් මොසාවන්ති කයි සාහිත කරන්නේ ඒ උත්තරය නැත්නම් ඒ උත්තරේ කාදාත් වහන්න වහන්න අභෞවේ ඊට ඒවන්නම් තමයි කියන්නේ ඕන දෙයක් වෙනවා ඒ නිසා කිසිම කෙනෙකුට සෝවාන් නොවිච්ච කෙනෙකුට සෝවාන් කෙනෙක් මනින්න හිතා ගන්න බෑ. ඒ මොකද මේ අවිද්‍යාවේ තියෙන සම්මෝහය. අවිද්‍යාවේ තියෙන ඡාදන ගතිය, වටාන ගතිය තේරුම් ගත නැති නිසා ආනපනසති භාවනා, සක්මන් භාවනා ඉදිරියට වැඩ කරනකොට මුදුරුත් වශයෙන් තේරුම් ගන්න පරිච්ඡේපාදී ඉදිරියට යන්න ඕනේ නම් අපේ ඇතුළේ ඕන දෙයක් වළක්වන්න. ඒක ඒ හැටියෙන් දැනගන්න අපිට කියන අවස්ථාව මේක හොඳ නරක කියන තිරෙන් වහන්න යනවා. ඇති හැටි දකින්න. ඒක තමයි අපේ විප්ලවකාරී වෙන්නේ. ඒක තමයි අපි යෝනිසමංච කාර්යය කරන්නේ. අපි පිළිබඳව ප්‍රතිවික්ෂා කිරීම ශක්තිය කියනවා. අනිගෙන කොට වෙන කියන විමුක්තිය තේරෙනවා. අපි නම් කිසිලයක නිශ්චය දෙන්නේ. තීන්දුවකට ඒ වගේ අනුකම්පාවක් විනිශ්චයකට එන්නේ තීන්දුවකට එන්නේ එපමණකින්ම අපිට විශාල විමුක්තියක් ඒ අවිද්‍යාවෙන් මම මේක අංකයක් කරනවා නිසා කතා කරේ ඒ වගේම අපිට බලමු අනිදාසේ අනුවිඥාන සංස්කාර කොහොමද මේ අවිද්‍යාවේ තියෙන මේ ලක්ෂණය වෙනස් වෙන්නේ ඊට පස්සේ අපිට පුළුවන් මේ කොහොමද අවිද්‍යාවේ සංස්කාර වලට කරන්නේ දැනගන්න ඉතින් ඒ නිසා මේ ඒක කොටහක් කරන විස්තර කරාද ඒක විවිධාකාර දේවල් වලට සම්බන්ධතාවය තියෙන නිසා ගැඹුරුම තමයි පිටේ දාලා කරන්න පුළුවන් නම් ඊළඟ කරන්න තියෙන තවත් අපි මේ දේම විවිධ පැතිකඩවලට දාලා බලන එක නම් මම හිතනවා ඔක්කොමලාකින් යම් ප්‍රමාණයක් අධ්‍යාපනය ලැබලා තියෙන ඇත්තු නිසා අර සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උපතිස් මානෝක්‍යාව මේ අසජි ස්වාමීන් වහන්සේ ඉදිරියට ගිහින් බණ කියන්න බෑ කියනකොට මේ මානෝක්‍යාව කියලා ස්වාමීන් වහන්සේ දේශනා කරන මම දහසක් මයින් තේරුම් ගන්නවා කියලා. ඔබ වහන්සේ කියන්නේ බුදුන් විදිහට මම දහසක් මයින් තේරුම් ගන්නවා කියලා ඊට පස්සේ තමයි ආනන්දයේ අසින් ස්වාමීන් වහන්සේ "යේ ධර්ම හේතු පරවා තේන හේතු තථාගතෝ ආහ" යම් ධර්මයක් හේතුවක් නිසා පැනගන්නවා මහදී භගවතුන්වහන්සේ හේතු දේශනා කරන තේක කියනකොටම තේරුම් ගත්තා. තේසංචෝ නිරෝධෝ එවං වාදී මහසමයේ හේතු හේතුවක් නිරෝධ කිරීමයි මගේ සාසුන් වහන්සේ ක්‍රමයේ කියලා ඒ ඉතුරු දෙක අනුමත මොකලාන කෝලිත මානකයක් තේරුම් ගත්තා. ඉතින් බණහන අතර ලොකු වගකීමක් මේ කියන දේවල් දහසක් පයින් තේරුම් ගන්න ඕනේ. ඒක තමයි මේ පරියන්ක භාවනා සක්මන් භාවනා කරන්නේ. ප්‍රාණ මේකට කරන්නේ කතා කරනකොට හම් වෙන කිසිම දෙයක් අරගෙන ගන්න ඕන කම නැහැ. සෑම දෙයක්ම ප්‍රතිසම්පාදේ ක්‍රියාත්මක වෙනවා. තීරණ හරියට පටන් කරගෙන යනකොට යනකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අර ගන්න දේවලින් නොදන්න දේවල් වලට යන පක්කමිය. එකින් එකට එකින් එකට යාදෙන ක්‍රමෙන් අපිට වැඩි වෙන පටන් ගන්නවා. අද මේ පැයකට කාලයක් ගත කරලා අපි මේ ලබාගත් මේ ඥානය ප්‍රායෝගික වේවා අධ්‍යක්ෂකට බල වේවා දැනගන්න තමතුරන් ප්‍රතිචින ප්‍රායෝගික ඥාන අධ්‍යක්ෂ ඥානට එකතු වෙලා මේ කරන යන වැඩවලට ලොකු පාඩමක් පදනමක් සකස් වෙලා ඒ පදනම මතින් තමන්ගේ පරිසම්පාදයේ තමන්ම අවබෝධ කරගෙන තමන්ගේ අවිද්‍යාව දුරු කර ගැනීමට සිදු වෙනා ශක්තිය ධෛර්ය බලය වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති කරන දේශනාවට මම කරන බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සැලසුම් දා වේවා ප්‍රාර්ථනා කරනවා. විලාසින් අපි විනාඩියකට වැඩිපුර හිටියා. අද කල යුතු මතක් කිරීමක් අනුමೋದනාවක් වශයෙන් සඳහන් කරලා තියෙනවා. අද දවල් දානීය විශේෂම යෝගාචර පිළිස සඳහා ප්‍රදාන කළ තියෙන්නේ තිලකාදී සොල්ක මහත්මිය. ඉතින් මේ Eh, වටින අවස්ථාවක් ඇතුළත මේ වගේ වටිනාකමවල ඉඳලා ඉන්න කට්ටියට සිව්පසෙන් ප්‍රස්ථාන කරන ලැබීම ඒක නිසා ඒක පින් බැක් කරගන්න අවස්ථාවට වැඩිය මට නම් හිතෙන්නේ පෙර පින් කරගෙන විපාකයක් ලැබෙනවා. එනතන ලගනන පින් 10ට නම් වෙන්නේ නැහැ. නිසා කල්පනා කරනවා දැන් කා පෙර පින් කරලා තියෙනවා ඒක ඇත්තටම කිසිදු අවස්ථාවක් ලැබුණේ මේ මුත් සන්තෝෂ වෙලා මේ ආනේ වරද නැත්තට පවහා නිරෝධයක් වේවා තමනුත් මේ ගන්නා වැඩ නිසා තමන්ට වහවහ අර පෙරකී කොට තව ඔබේ ලැබෙන මේ කිටි මාර්ගයේ පරිසම්පාදකමේ අවබෝධ වීමේ වහවහ නිවන් ලබා ගැනීමට මේ දානමය කුසලයේ ඒ පිළ කාර්ය සමාත්මයට අත්පත් වේවා කියලා සිතනවා ප්‍රාර්ථනා කරනවා. සිංහලෙන් විතරද නැත්නම් ඉංග්‍රීසි තේරුම් ගන්න ඉංග්‍රීසි වලින් අපහසුතාවක් තියෙනද ඒ නම් ජීව කරගන්න. නෑ. නෑ. ඒ නිසා සිල් දාන මතක කරගන්න ඕනේ. Uh, today's uh, lunch for Dhavan is uh, for these meditators or the practitioners was sponsored by Tilakadi Soisa. So what I was mentioning in Sinhala was uh, this was a very appreciable welfare by the practitioners, those who have put their effort for development of the mindfulness and the concentration, diligently, uh, rare uh, to find. So if you have such a uh, opportunity and make use it by donating, it is not called accumulating of merits, but I am stressing was, it's a good result, good uh, outcome of your past karma or past good deeds. So this is a good sign of acceleration. May the donors, namely the Tilakadi Soisa, gain more and more momentum and acceleration towards this understanding of his uh, diligence and the mindfulness and specifically through the understanding of the dependent origination and they may reach the final goal as soon as possible. May all be happy, healthy and well.